කරගත්ත විදිහට මේ වෙලාවෙන් කරගත්තේ ප්‍රශ්න සහ පිළිතුරු හෝ ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් මම කරුණාවෙන් ආරාධනා කරනවා මේ වෙලාවට මේ දැනට මේ පිළිසෙට සුදුසු ධර්ම මාතෘකාවක් හෝ ධර්ම ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. Uh, time we allocated for question and answer session and uh, for the discussion if you have any question or suitable topic please come out with it. ඒ කියන්නේ සමාධිය කියන එක ඇස් වහගෙන ඉන්නකොට ඉන්න එක. ඒක සමාධිය ආවට පස්සේ ඇස් ඇලීම එනකොට සමාධියට මොකද වෙන්නේ? නැත්නම් ඒක භාජන වෙන පුත්ලා කළ යුත්තේ මොන වගේ දෙයක්ද මොන වගේ වගකීමක්ද කියන්නේ. නමුත් ඇත්තටම මේ සමාධිය ඇස් වහගෙන ජීවිතක් නෙවෙයි. කියන්නේ සමාධිය වඩන ක්‍රමවලදී පරියන්ක භාවනාදී ඇස් වහගෙන කරනවා. සක්මන් භාවනාවේදී ඇස් අරගෙන කරනවා. ඒකකොට සමාධිය වෙනවා. ඒ විතරක් නෙවෙයි එදිනෙදා වැඩ කරනකොට උනත් සමාධිමත් වෙන අවස්ථාවල් තියෙනවා අනිකුත් ශාරීරික කාංග ක්‍රියාත්මක වෙද්දී. ඒ නිසා සමාධිය වේලාවෙදී ඇසරෙනවා කියන එක අදග්ගයක්වත් කරදරයක්වත් නොවියුක්ක්වත් නෙවෙයි. අනිකතර චිත්‍ර රූපයක් අපි මවාගෙන ඉන්නවා සමාධිය කියනකොට වාඩි වෙලා ඉන්නවද සමාධිය කියනකොට ඇස් වහගෙන ඉන්න ඕනේ කියලා. අන්න එවැනි තත්ත්වයක් හරි දෙන්න ඇද්දක අරනකොට අර සමාධිය හැල හැප්පීමකට බාධා වෙනවා. නමුත් ඒකට කම්පා නොවී ඉඳ දන්නවනම් නොබෝ වෙලාවකින් ඇත්තේ අරගෙන අර හා සමාන හෝ ඊට ආසන්න සමාධියකට යන්න පුළුවන්. ප්‍රශ්නේ වෙන්නේ අපි අර මවාගත්ත චිත්‍ර රූපේ ගැටිච්ච නිසා පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වුණොත් අර හැලිච්ච සමාධිය නැවත ගන්න බැරි නුසුදුස්සෙක් වගේ තමයිපත් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න සමාධිය කියන එක ලැබීමට ඇස්ව අහගෙන සිටිය යුතුම නැහැ. අරගෙනත් එන්න පුළුවන්. ඒවගේ නැත්නම් වසාගෙන ඉන්නකොට ඇතිවෙච්ච සමාධිකදී ඇස්සරීම චේතනිකව අචේතනිකව දෙකම වෙනවා. සචේතනිකවත් සමාලාට හොඳ සමාධියක් වෙනකොට ඇස් එක ඇස් දෙක ගහන්න පටන් ගන්නවා. ගැහලා ගැහිලා ගැහිලා ගැහිලා සමාහට එක අර්ණවා තීන්දුව කරන්නත් බෑ වහනවා තීන්දුව කරන්නත් බැරි අවස්ථාවල් එනවා. ඒකට ඒක සමාධියේම ලක්ෂණය. සමහර ඇත්තෝ මේ වෙච්ච දේ පිළිබඳව කෝලගති නිසා කෝටු ගති නිසා ඇස් දෙක අරිනවා. ඒ දෙකේම සාමාන්‍යයෙන් මේ හැල හැප්පීමක් ඇති වෙන බව ඇත්ත. නමුත් මේ ඒකට නොසලී සිටීමයි වික්ඛිත්තේ කම්පතිති සමාධි බලං කියලා සාර්ගත සාංශ සඳහන් කළා තියෙනවා සමාධි බලය කියන එක අර්ථ දක්වන්න වැඩිසම්පදා මාර්ගයේ කතාව ඒකේ සඳහන් වෙන විදිහට වික්ෂිප්ත භාවයක් එනවා ඇස් ඇතිවීම සඳහන් කරන්නේ නැහැ එතන ඒ විචිත්ත භාවයන් ආවට පස්සේ ඒකට නොසැලී ඉන්න පුළුවන්. ඇස්සැලීමක් හෝ අතපැවිසි කිරීමක් හෝ සද්දයක් හෝ මොකක් හරි නිසා නොසැලී ඉන්න පුළුවන් නම් ඒක තමයි කියනවා බලවත් සමාධිය නැත්නම් සමාධි බලය. ඒ නිසා ඒවට කැඩෙන සමාධියක් නම් දුර්බල සමාධියක් කියකි. ඇස්සැලීමක් අතපය හෙල්ලීමක් උලගක් වැස්සක් සද්දයක් වෙනකොට කැඩෙන සමාධියක් නම් තාම දුර්බලයි. යම් වෙලාවක එවැනි දෙයක් තියෙද්දි ඒ කම්පන චංචල தත්ත්වය යටතේදීත් පවත් ගන්න පුළුවන් සමාධියක් තියෙනවනේ මේකට කියන්න පුළුවන් සමාධි බලය නැත්නම් බලවත් සමාධිය. ඒ නිසා මෙවැනි දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ ඇස්සරීමම නෙවෙයි ඒ වගේ හා සමාන සිද්ධි කරමින් තමයි මේ ඇතිවෙච්ච සමාධිය රේන්ෆෝස් කරන්නේ බලවත් කරන්නේ. එහෙම නැත්නම් කොයි දෙයකටත් ඔරොත්තු දෙන්න මට්ටමකට කරන්නේ ඉතින් ඒක අර අහු නැති කෙනා සූදානම් නැති කෙනා එවැනි පරිේශන පරීක්ෂණය වෙනකොට හිත නරක කරගන්නවා. ඊට පරීක්ෂණය කරන්නේ අර සමාධිය ගන්න බහල කරන්න සමාධිය ශක්තිමත් කරන්න කරන වැඩ සමාධිය කෙරෙනවා. ඉතින් වැඩි මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්න ඔය කියන දීතිය විතර කරන්නේ. එතකොට නම් අපිට ගාව මේ පිළිතුර පිළි සතුටු නැත්නම් තව ඉදිරියට යන්න ඕනේ. සමාධිය ඔය ඒකට අර්පණාවක් ගැන කතා කරන්නේ බැසගත් සමාධිය. ඕකටත් කියනවා මෙන්න මෙහෙම මතවාදයක්. අර්පණ සමාධියක ඉන්නකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැහැ. හිත ඇතුළට නැමිලා තියෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයක් නැතුවයි තියෙන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ධ්‍යානයක් කියලා කියන්නේ ධ්‍යානට බැසගත්තා කියන එකයි අර්පණා කියන එකේ අදහස ඉංග්‍රීසියෙන් ගන්න ඇබ්සෝප්ෂන් කියලා. ඇතුළට නිමග්න වෙලා. එතකොට බංකරයක් ඇතුළට ගිහිල්ලා බංකරේ වහගත්තා වගේ පිටත තියෙන යුද බාධා නැහැ. ඉතින් මේම තිබුණට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මට මතක නැහැ නදී තීරයක චතුත් අධ්‍යාන සමවැදලා ඉන්නකොට ඒ නදියට බැහැලා ජල ක්‍රීඩා කරන ඇතුන්ගේ කුංචනාදය අහුණයි කියලා උන්වහන්සේ දේශනා කරන විදිහට. මම අසවල් නදී තීරයේ චතුත් අධ්‍යාහන සමවැදලා ඉනකොට ඒ ඇසට ගඟට බහලා පුංචනාද ක්‍රමෙන් ජලක්‍රීඩා කරන ඇතුන්ගේ සද්ද මට ඇහුණා. ඒකට ආචාර්යයන් වහන්සේලා සඳහන් කරන්නේ එහෙම දෙයක් සාමාන්‍ය මේ සමාධියකට වෙන්නේ නැහැ. ඒ සද්ධාහන චිත්තක්ෂණවලදී සමාධියක් ධ්‍යානයකට තිබිලා නැහැ. ධ්‍යානෙ ඉලියට අවිල්ල තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන පිළිබඳව හිටපු ප්‍රධාන පෙළේ මේ නම්මුනාම ලැබුණු කෙනෙක් නිසා ඒකට හිත නරක කරගන්න ඊට පස්සේ ආයතර තිබුණ චතුත් අධ්‍යාන සමාධියට යන්න පුළුවන්. මගේ හිත කැඩුනා කියලා වික්ෂෝප කෙරුවේ නැහැ. මගේ හිත කැඩුනා කියලා හිත පශ්චාත්තාපුනේ නැති නිසා නමුත් ඒක ධ්‍යානයේ පැවැත්මක් නෙවෙයි. ධ්‍යානයේ ඉඳලා ඒක පාරට එළියට ඇවිල්ලා ඒ සද්ද අහලා ආයසරයක් නැවත ධ්‍යානයකට යන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් ඒක මේ ධ්‍යානයේ සෙල්ලක්කාරකම් කියන්නේ. ධ්‍යානෙ හොඳට උරු කරගත්තට පස්සේ ඒකේ මේ ලක්ෂණ ශිල්ප මේ ප්‍රබන් ගහන සුරල් දාලා ගන්නවා කියන එක. වැඩ දාලා වැඩ දාලා ප්‍රබන් ගන්න. ඒ වගේ භාවනාවේ හොඳට ධ්‍යානෙ ඉහළට යන කෙනෙකුට වෙච්ච දෙයක්. ඒ නන්දෝපනන්ද නාගරාජයා දමනය කරන වෙලාවේදී මොන්නම ඉර්ධිබල තියෙන කෙනෙකුටවත් කරන්න බැහැ. මොකද නාගරාජයා ඉර්ධිබල සහිත කෙනෙක්. එයාට බලවලු මේ ඉඳපු ගමන් ගින්දරක තේජෝ ධාතුව සමාදලා ගින්නක්ම වලා ඒත් එක්කම ආපෝ ධාතුව සමාදලා ජලයක් වමනවා. ඒකේකොට ඒකට සතනන්ත වදින අනික් කීර්තිකාචාරය කරන එකන තේජෝ ධාතුව වෙනකොට එයා ආපෝ ධාතුව සමාදලෙන්ට උත්තර දුන්නට අරයා තේජෝ ධාතුවෙන් ආපෝ ධාතුව සමාදලා ඒ සෙල්ලම කරන අතරතුර මෙයාට බැරිලු ඒ අතිශය ආයේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවල සමවැදගත්. මොකද නාගේ ඉන්න පුළුවන්ලු එක සමාධිය කෙරෙන අනෙක් සමාධියට චතුත් අධ්‍යාහට එන්නේ නැතුව පණින්න. මනුෂ්‍යයන බැටුවේ කරා. මනුෂ්‍යයන කරනවා නම් තේජෝ ධාතුවේ ඉඳලා ආපෝ ධාතුවල සමාධියන ආය චතුත් අධ්‍යාහන් ගාවිලා චිත්තක්ෂණයක් ඉඳලා එතනලා අදිස්ථාන කරන්නේ තේජෝ ධාතුව. සර්වඥාන් වහන්සේට පුළුවන්ලු කෙලින්ම ඒ ධාතුවෙන් ධාතුවෙන් ඊ ගාව තියෙන එකම කෙනා මොකලන ගන්නවා. නිසා එනාගේ අභියෝග කරනකොට මේ සංසෙත් ගිහිල්ලා එයා ඒ නිව මාරු කරනකොට කසින මාරු කරන වේගයෙන් කසින මාරු කරන නිසා නාගයා පැටලෙනවා කියන්නේ. ඒක ඒ කියන්නේ මේ සමාධිය පුරුදු කරන අවස්ථාවක්වත් සමාධිය වශී කරන අවස්ථාවක්වත් නෙවෙයි වශී ඵල ප්‍රාප්ත අවස්ථාවක් ධ්‍යාන අරමුණු එහෙම නැත්නම් කියනවා කසින මාරු කරන්න පුළුවන් හිතන්න තරම් බැරි වේගයකින්. කියනවා යන වාහනයකින් එක වාහනයකට අනෙක් වාහනයට පයින්න. අතර මෙතර බහින් නැතුව පලින්න පුළුවන් තරම් වේගයක් තිබිලා තියෙනවා. ඒක මේ අපි සාහිත්‍ය වශයෙන් විතරයි අපි දන්නේ. අත්දැකීම් වශයෙන් කියන නෙවෙයි පොත්වලින් බලලා ලිඛිත සාහිත්‍යයක් වශයෙන් ඉදිරිපත් කරලා Thank you. અને મને છે ને મેં કમાલ જે કામ બેનો પાંચ પરિશ્નાનો પ્રશ્ન હરીફ આદિ ખાલી હામુવાક કોનો પાંચ કરવાને છે ને અમે તો જોકકોલ ભલાને હામુ વેલાતા પાંચ પરિશ્નાનો પ્રશ્ન એ કીને એટલે એટલે પ્રાાયિકે આવોક કાડતેને જે રીતે પ્રશ્ન વર્ણન કુસ કોમ કેન තියක් කරනවා. පාල කරනවා තියක් කරනවා තියක් කරනවා පැයක් කරනවා. කරලා ඒ දැන් අපි ලැබුවා නම් යම් කිසි දෙයක් ඒක නඩත්තු තමයි ඊගාවට ඒකේ මාස්ටර් කියන්නේ. ඒකේ වශී ප්‍රාප්ත වෙනවා කියලා කියන්නේ తాවකාලික අපි ලැබිච්ච දේ දීර්ඝව කරන්න පුළුවන් වෙනවා නම් අපි ඒක අපේ වශයට ගත්තා වෙනවා නැත්නම් අපේ බුද්ධියට සින්න කරගත්තා වෙනවා. නිසා 15ක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඇස්සරලා තියේදී කංගොඩ සද්ද වදිද්දී හැපෙන තැන මාරු වෙද්දී අපිට යම් කිසි විදිහක මේ සමාධිය පාදන්න පුළුවන්. ඒ කියන්නේ පියවර දක්ෂින වලට මාරු වුණාට ඇස් දෙක ඇරලා රූප පෙන්වුණාට ශබ්ද ඇහුණාට චේතනාපූර්වක මේ කටයුතු වුණාට කබේ ඇවිදිනා වගේ කවුරු ඔල්ලන ගමන් දුන්නත් කබේ දිගේ යන්න පුළුවන්. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒකේ ශිල්පීය දැනුම දිනු කරනවා කියලා කියන්නේ ගත කරන දිග වැඩි දුර වැඩි කරන්න ඕනේ කාලේ කමේ නම් දිග කමේ කැවිදිනවා. එහෙම නැත්නම් කාලේ වැඩි කිරීම තමයි කරන්නේ. ඒ වැඩි කරන්න වැඩි කරන්න මේ මේක කියන්නේ රේන්ෆෝස් කරනවා කියලා වශී කරගන්න වෙනවා. හැමදේම තමන්ගේ පාණ්‍යයක්ද තියාගන්නවා. රූප පෙන්වන්නට මම අන්ධෙක් වගේ ඉන්නවා. රූපෝලින් මම හිත වට ගන්නේ නැහැ. ශබ්ද ඇහෙනවා නමුත් අදිෂ්ඨාන කරගන්නවා කන් ඇත්තේ වීරෙක් විතර මම කටයුතු කරනවා කියන්නේ. හිත සැලෙනවා හිත සැලුනට මේ සැලෙන්න වෙච්චි බාධාව නෙවෙයි මට බාධා වෙන්නේ සැලීමයි ඒ නිසා මම සැලෙන්න තියෙන්නේ. බාධාව තිබිච්චාම නමුත් හිත සලා ගන්න තියෙනවා කියලා වගේ දේවල් ගොනු කරනකොට ගොනු කරනකොට අර ගත්ත සමාධිය බොහෝ කල් බොහෝ වේලා පවත් ගන්න පවත් ගන්න යනකොට ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් ඒක පිළිබඳව මාස්ටරේ වශීප්‍රාප්ත භාවයක් Taman දෙනවා. ඒක මේ ඒ කියන්නේ පළවෙනි පංච විභාගේ පාස් වුණාට පස්සේ දෙවෙනි පංච විභාගයට යනවා. දෙවෙනි පංච විභාගේ ටිකක් අමාරුයි. දෙවෙනි එක පාස් වුණාට පස්සේ තෙන් නැත කරන තුන්වෙනි එකට යනවා. එහෙමම අර Taman ගත්ත සමබර භාවය නැත්නම් සමතුලිත භාවය විවිධ දුෂ්කරතායතේ අපි කියන අෂ්ටලෝක ධර්මයන්ගේ කම්පණය යටතේ නොසලී පවත්වීමට පරියන්කේ ලැබෙන සමාධියට වැඩිය මේ සක්මනේ ලැබෙන සමාධිය බලවත් ඒ නිසා සර්වඥ දේශනාවේ සඳහන් වෙනවා සංකමාදිගතෝ සමාධි චිරක්ටිචිකෝ හෝති කියන. සක්මනේ සමාධියක් ගත්තොත් ඒ සමාධිය බොහෝ කල් පවතිනවා. ඒක කුංචි දෙකින් කැඩෙන්නේ නැහැ. මොකද ලබලා තියෙන්නම දුෂ්කරතාව. නිසා ඒක සෙල්ලක්කාරයි. ඒක අභියෝගශීලී. ඒ නිසා ඉතින් ඉස්සලා අපි කියනවා නම් කොහොමද සක්මණේ හැදෙන සමාධිය අපි වැඩගන්නේ කියන එක අපිට කියකි ඒ සමාධිය තමයි ලේසියෙන්ම බාධක සහිත ඉදිරියදා වැඩවලට යොදාන්න පුළුවන්. පරියන්කෙන් ගන්න එක නැගිටිනකොටම කරනවා. පස්සේ ඇද්ද ගන්නකොටම මේ වතුර දහහක් ඇදලා කලේ බින්දා වගේ වෙනවා. සක්මණේ කියන එක ඇස් දෙක ඇරලා ලබන එකක් නිසා ඒකේ සාමාන්‍ය දේවල් වලට ගන්න ඉච්ච ප්‍රශ්නයක් වෙන්නේ. ඒක නිසා මේ සක්මණෙන් ඇති වෙන සමාධිය එක පැත්තෙන් තුනී කරගත්තොත් සියුම් කරගත්තොත් මේ වැඩේ පරියන්කට දාන්න පුළුවන් අනිත් පැත්තේ අභියෝග වලට මුහුණ දෙනවා කියන්නේ එදිනෙදා වැඩ වලට දාන්න පුළුවන් නිසා දෙපැත්ත සමබර කරනවා පරියන්කේදී හම්බෙන ගැඹුරු සමාධිය එදිනෙදා වැඩ හම්බෙන තුනී සමාධියත් අතර පැහැසුම් කරගෙන කිවිසුම් කරනක් කරනවා මේ සක්මන ඉතින් සක්මන හරිය වටිනවා මේ ජීවිත පවත්තන යෝග ජීවිතයක ඒකාකාරී වර්ධනයක් සඳහා මොකද වෙලා තියෙන්නේ උගල දෙනෙක් එච්චර ඒ සක්මන්ට ගරු කරන්නේ නැහැ ඒක එච්චර පොරොදෙන් ලැබෙයි කියලා හිතන්නේ නැහැ ඒකට ආස ඒකට හේතුව අර පරියන්කෙන් පරියන්කේදී හම්බෙන සමාජය පිළිබඳව තියෙන කෑදරකම චිත්ත රූපේ ඒකයි සමාජය කියලා දන්නේ සක්මනේ මොකද ගන්න පුළුවන් බව දන්නවනම් අරගෙන Tamante ඒක අත්දැකීම් තියෙනවා නම් තේරෙයි ඒක බොහොම විවිධාංගීකරණය වෙලා තියෙන versatile හැම දෙයකම යොදන්න. එනිසා ඒ වගේ ප්‍රශ්න පිළිතුරු අසින් කියනවා විනාඩි 15ක් පුළුවන් නම් උත්සාහ කරනකොට මේක 20ක් කරන්න. 25ක් කරන්න. 30ක් කරන්න කියලා වික් කරන එකයි කරන්නේ. ආස්වාදයෙන් දැනෙන එක ගැන ප්‍රශ්න නැවතත් උච්චාරණය කරනවා නම් ආනාපාන සති භාවනා කියලා කියද? ආනාපාන සති භාවනා කරනකොට අපි ආස්වාස් ප්‍රස්වාසයේ ඇතුළේ මේ පිටේ මේ රස බල බල බොහෝ උනන්දයෙන් බල බල ඉන්නකොට ඇස් හැදෙනවා, ඇස් බර වෙනවා, ඇස් ගැහෙන්න පටන් අර ගන්නවා. ඒ නැත්තම් සමහර පැති වල පොඩි පොඩි චලන එක එක දේවල් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි අර කය ඇතුළේමයි නමුත් කය ඇතුලේ අර ඒකාග්‍ර කරන්න ගන්න උත්සාහය ආනාපානේ නාස්කාර්ජන කියන උත්සාහය තියේදී හිත ඊට වැඩිය ප්‍රකට බව නිසා ශරීරයේ අනිත් අංග වල යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවට අපි කුමක් කළ යුතුද කියලා ඒ වගේ ප්‍රශ්නයක්. ඉතින් ඒකට හේතුව ආනාපානේ වගේ එක දෙයකට යොමු කරගෙන ඉන්නකොට ඒ අරමුණ විනිවිදින ගතිය මොකද අරමුණ කිතා වහින ගතියට ආවට පස්සේ අපි මේ අත්විඳින දේ හුස්ම ඇතුළෙන් බව පිට වෙන බව මේ මගේ ආස්වාසය කියලා අත්දකින්නට වැඩිය එතන තියෙන පිළිමදින ගතියක් එතන තියෙන කම්පන ගතියක් එතන තියෙන සීතල ගතියක් කියලා ඒකේ තියෙන රස ඒකේ තියෙන භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ දකින්න පටන් ගන්නවා ඉතින් ප්‍රස්වාසය කියලා කියන්නේ එතන තියෙන පිළිමදින ගතියක් උණුසුමක් කිටි බවක් ආදි වශයෙන් මගේ ආස්වාසය මගේ ප්‍රස්වාසය කියන වෙනුවට යම් යම් ධාතු ලක්ෂණ බෙන්නට පටන් ගන්නවා මේක එක විනාඩියක් කෙරුවත් වෙනවා බොහෝ කල් කෙරුවත් වෙනවා. නමුත් මෙච්චර ඉක්මනට වෙයි කියලා සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ. නමුත් බොහොම ඉක්මනට හිත එක දෙයකට යොමු වුණොත් ඒකට මම මාගේ කියා ගන්න ගන්න අයිතිවාසිකම් කියන වෙනුවට ඒ ස්වභාව ලක්ෂණ දකින්න පටන් ගන්නවා. ඒ දකින්න පටන් අර ගන්නකොට අපේ ඇඟේ වෙන තැනක ඒ ස්වභාව ලක්ෂණ මතුවෙනවා. උණුසුම මතුවෙනවා. ගැස්සෙන ගති මතුවෙනවා. කම්පන චංචල මතුවෙනවා. සැහැල්ලු ගති මතුවෙනවා. මුළු ශරීරයම ඔක්කොම ඒ කියන්නේ වේදනා ගොඩක් දැන් දැන් පේන්න පටන් ගන්නවා. පේන්න පටන් අරගන්න අපේ හිත කියවන්නේ කකුල රිදෙනවා, ඇහැ නලියනවා, කන රිදෙනවා ආදි වශයෙන් අපි අර ගන්න බබාගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. අපේ ශරීර අංගයකට අපි සම්බන්ධ කරගන්නවා ප්‍රඥප්ති වශයෙන් දාලා. නමුත් ඒක කම්පනයක් විදිහට, බරගතියක් විදිහට, උණුසුමක් විදිහට බලන්න පුරුදු කරන එක තමයි යෝගාවචරයට ලැබෙන අභ්‍යාසය. ආස්වාද ප්‍රසවාසයේ සිද්ධ වුණා, කය වෙන තරක සිද්ධ වුණා, ඒව ධාතු ලක්ෂණ වගේක් වැඩ කරා. මේක මගේ ආස්වාසය, මගේ ප්‍රසවාසය කියන වෙනුවට, මගේ ඇහ ගැහෙනවා වෙනුවට මේ චලන ගතිය, බර ගතියක් කියලා දැක ගන්න පුළුවන් නම් ඒක ශරීරේ කොයි තැනක සිද්ධ වුණත් සම්මතයේ බෙදගෙන ටිකක් පරමාර්ථ ධර්ම දිහාට යන්න හදන පාරක් තියෙනවා. නමුත් නොකුණු නැත්තම් සූදානම් නැති උපදේශන ලැබෝ යෝගාවචරය හුඟක් වෙලාවට ඒ කියවන්නේ ඇහ කන නාසය දිව කට කිය අර දාන්න වචන දාගන්න හදනවා. දානකොට අපි අර පරමාර්ථ දිහාට යන්න හදන භාවනාව උරුදු සම්මදයට ගන්නවා. එතකොට මෙතන දෙකවර බවක් පේනවා. ඉතින් ඒලාට හොඳට තේරුම් අරගන්න මේ නාස්කාර්තයේ තියෙන ධාතු ලක්ෂණ වලට වැඩිය වෙන තැනක පෙන්නනවා. ඒ නිසා මේ හැපෙන තැන මාරු වෙලා තියෙනවා. ඒතන කොයිතන වුණත් ඒ වෙන සිද්ධිය ධාතුන්ගේ භාෂාවෙන් කතා කරනවා. කම්පනයක් මෙතන තියෙන්නේ. චංචලකමක් මෙතන තියෙන්නේ. උණුසුමක් තියෙන්නේ. පිළිමැදීමක් තියෙන්නේ කියලා බැලුවොත් මම කියන්නේ බලන්න තරමට හිත සූදානම්ව ගියොත් ඒ කම්පනකමේ චංචලකමේ උණුසුමේ සිසිලසේ ගැහෙන පිළිම කමක් නැහැ. ඒකේ සුභ අසුභ කමක් නැහැ. ඒකේ වේවා නොවේවා කියලා දැකීම ස්වභාවය. ශරීරයේ සිට උනත් ඇහි සිට උනත් මේ නාසිකයේ සිට උනත් ළඟ කෙනෙක්ගේ සිට උන ස්වභාව නමුත් අපිට ඒක හුරු නෑ මොකද අපි දැකලා තියෙන මේ කම්පනයක් උනොත් සුබ වෙන්න පුළුවන් අසුබ වෙන්න පුළුවන් මේක තමයි මේක ප්‍රඥාව කියන එක එක පංගු බෙරු කරනවා පංගු බෙරු කරන්න තමයි අපි හිත පුරුදු වෙලා තියෙන්නේ මොකද සංසාරේ පුරාවට ගෙනලා තියෙන එහෙම තමයි නමුත් පුරුදු වෙන්න තියෙන්නේ අභ්‍යාසය වෙන්නේ කම්පනයක් බව චංචලයක් බව ධාතුන්ගේ භාෂාවක් බව විතරක් තේරුම් අරගෙන ඒක විග්‍රහ කරන්න නොගින් එක්ක ඒකට වෙන්න හරිනවා මුදලටම දැන ගන්න නාස්කාග්‍ර නෙවෙයි දැන් හිත තියෙන ඇහිකය ඒක උන පස්සේ නැවතත් නාස්කාග්‍රයට ගේනවනම් අපිට මුළු ලෝකෙම විස්තර කරන්න පුළුවන් හතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරකම් එතකොට අපි යන්නේ මගේ බුද්ධලික මනසේ පොදු මනුස්ස මනසකට වැටෙනවා මනුස්සයෙක් ත්‍යක් අවබෝධ කරන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ කොහොම මේක අවබෝධ කරේ රහතන් වහන්සේනමක් මේක ආબોධ කරන්නේ කොහොමද කියලා අපි කියනවනම් මේ දැනටි ලෝකේ තියෙන ඔක්කොම භාෂාවල් වල තනි පොදු භාෂාවක් හදාගත්තයි කියලා හිතමු. උත්සාහ කරන එක හරියන්නේ නැහැ. එහෙමනම් තමන්ගේ ජාතිය භාෂාව පැත්තකට දාලා අන්න අර පොදු භාෂාවට යන්න දැස්වීමක් මෙතනදී. අපි හරි බයයි ඒකට. බය කියන්නේ අපේ අනන්‍යතාවය නැති වෙනවා කියන්නේ. මට ඕනේ දේ නෙමෙයි සිද්ධ වෙන්නේ පොදු භාෂාවෙන් කතා කරන්න පටන් ගන්න. මේක යෝගාවචරයාගේ සීමා මරියාදාවල් කඩාගෙන යන හතර වෙලා. ඉතින් මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරලා මේකට ලෑස්ති වෙලා ගිහිල්ලා මේක වෙච්චි හිත මේ හිතවිල්ලක් නෙවෙයි අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂ කළ හැකි අත්දැකීමක් නම් ඒකෙත් තියාගෙන මේකට නංවන දෙන්නේ නැතුව ඒ වගේ තියෙන ධාතු ගුණ ධාතු ස්වභාව වශයෙන් දකින්න පුරුදු කරගත්තු ඒ භාවනා යෝගාවචරයට එනේන සමාධිය එතන එතන ආහාර කරගෙන ප්‍රඥාවක් ඉඩ දෙනවා. සමාධියටම නෙවෙයි ගිජු වෙන්නේ ඒ ප්‍රඥාවට තුරු වෙන තුරු දෙන ඉස්කහට යනකොට පේනවා මේවා හොඳ නරක හරි වැරදි ඔක්කොම මේකට අපි දාන නම්වන නියෝජනය වෙන්නේ කම්පනය චංචලයක් කුරුසුම සිසිලක් මාර්ගය. ඒ කම්පන චංචල උපසෝ සිසිල කියනකට ඔය જાති ආගම් වේද මොකක්ද? ඒක ස්වභාවික දේ. ඒකට යන්නේක තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ ධාතු මනස්කාරයට හිත යනවා කියලා ඒක මම ඔය දෙන විග්‍රහය කෙලින්ම විපස්සනාවට බරව විපස්සනාවට උනන්දු කරලා දෙන විග්‍රහයක්. සමථය පැත්තෙන් බැලුවා නම් මේක අර මෙතන තියාගෙන හිත කැඩී යෑමක් කියලා තමයි කියන්නේ. නාසිකාග්‍රේ තියාගෙන ඉඳපු ඒකාග්‍ර වෙච්ච හිත වෙන තැනකට ගියා. හැබැයි ඇඟෙන් එහාට ගිහිල්ලා නැහැ. ධාතු ගුණ වල තියෙන ප්‍රධානම ලක්ෂණ එච්චරයි. ධාතු ගුණ කොයි එක ආවත් මේ උෂ්ම ගන්නකොට එන සීතල බව උණුසුම් බව දැනගන්න පුළුවන්කම අපිට තිබුණට මේ සිසිල් බව උණුසුම් වේවා කියලා ප්‍රාර්ථනා කරලා වෙනස් වෙන්නේ නැහැ. ඒක න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ. නෝදී චිත්ත නියාම ඉතු නියාම වලට වැඩ කරනවා. ඒ නියාම ධර්මයට වැඩ කරන එක පුළුවන් මම මේක කරුණේ කියන්නේ කියලා තමයි අපිට දුකක් වෙන්නේ. ඒක වෙන හැටියෙන් බලන්නේ කියනනම් අපි බුදුහාමුදුරුවෝ ආවෝද කරපු න්‍යාය ධර්මයක් ආවෝද කරමින් ඥානයේ පැත්තට යනවා. හැබැයි එතකොට කරන්නේ කරන්නේ මේක පාලනය කළ නොහැකි ආණ්ඩු කරගන්න බැරි අනාත්ම ස්වરૂපේ වැටෙන්න ගන්න. මේන එකක්වත් භාවනා දෙන එකක්වත් චේතනා කරලා ගන්නව නෙවෙයි. කැමැත්තට ගන්නවත් නෙවෙයි මගේ මන අපෙත් නෙවෙයි. ඔය පැමිණෙන දේ පැමිණෙන වශයෙන් යන්න අරලා කරබන ඉඳලා අපි මේකට ඇඟිලි ගහන ගතිය අයින් කරා. හසුරවන්න හදන ගතිය අයින් කරන්න. හසුරවන්න යන්නේ යන්නේ යන්නේ වෙන්නේ මොකද්ද? භාවනාව ප්‍රත්‍යක්ෂ ඥානෙ ඉඳලා චින්තාමය ඥානෙට පිරීම. හිතවිලි බාහිරට පිරීම. එහෙම නෙවෙයි. අපිට කරන්න තියෙන චින්තාමය ඥාන වෙනුවට ප්‍රත්‍යක්ෂයට ඥාන දීලා කය ජීවිත පිළිබඳ තියෙන අපේක්ෂාව අතහැරලා ඒ ධාතු ගුණ වලට නිසින්ින්දේ මතුවෙන්න දුන්නොත් අපි මේ කතා කරන භාෂාව ආර්යනවාසලගේ භාෂාවට සම වෙන්න පටන් ගන්නවා. අරියන් බාහලාගේ සම වෙනවන කියලා කියන්නේ මේ කතා කරන ධාතු ගුණය විතරයි. ඒ අර නිකන් උපමාවට කියන කතාවක් ඒ හතනවාසේ තමක් වැඩේ කියලු ඒ වැඩේ ඉන්න වෙලාවේදී ශිෂ්‍ය ගෝලය කොහොම ඒ සාමිනියසේ ගරුත්වයේ තියාගෙන කටයුතු කරන ඉන්න වෙලාවේදී පොළගෙක් දෂ්ට කළා. සාතනවාසේ ආදාන්න තව ස්වල්ප මොහොතකින් මෑරනවා කිය. ඉතින් කිව්වලු මේ ගෝලෙන්ට මගේ මේ ධාතු සාපෝල්ඩකේ විසිරී යනවා. ඒක නිසා මාව ගේ ඇතුලේ තියන්න බෑ එළිය කියන්නේ. ගේ ඇතුලේ ඒකට මිනිසුන්ට යන්න ඉච්චාම කරදරද එළිය කියන්නේ. ඉතින් ඉතින් ගෝලයන්ට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ 13 විසිරියන් හදනවා කියන්නේ. ඒක කියන්නේ මම මැරෙන්න යන්නේ කියන එක තමයි කියන්නේ කියන්නේ මේකෙන් 13 13 බවට පස්සේ වගේ දැන් මම අල්ලගෙන ඉන්න ගැතිය මගේ දැන් ගියේ. ඉදිකොල්ල අල්ලගෙන ඉන්නේ මම ඉන්නනම්. අනුපදේශ සෞපදේශ නිර්වාණ ධාතේ ඊට පස්සේ මේක දැන් විසිරෙන්න යනවා එළියෙන් යන්නේ. එතකොට උන්වහන්සේලා කතා කරන්නේ ධාතුන්ගේ භාෂාව. අපි කතා කරන්නේ ධාතුන්ගේ භාෂාව මම ආයනයට ලක් කරගත්තට පස්සේ මේ සිංහල භාෂාව ආදී මේ අපේ භාෂාවෙන්. මේ හැම එකක්ම පුළුවන් ඩිකෝඩ් කරන්න, කෝඩ් කරන්න. මේ බුද්ධ දාර්ශනිකයේ දේශනාව තියෙන්නේ පරමාර්ථ භාෂාව. මේ පරමාර්ථ භාෂාවට යනකොටම අපිට පේන්නේ ග්‍රීක වාක්‍ය. ඒක තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. තේරෙන්නේ නැති කම නෙවෙයි තියෙන්නේ. අපි කියන මගේ දේර තියෙන ආසාව තමයි තියෙන එකම නොතේරෙන දේ. ඒක අතහැරලා වෙන දෙයකට යන්න හදනවනම් මේක එච්චර වෙලා යන වැඩක් නෙවෙයි. කාටවත් භාවනා කරන්න සිද්ධ වෙන නමුත් උගව දෙනෙක් මේවා දකින්නේ භාවනාවක බාධක. එහෙම නැත්නම් මේ මේ පේන ධාතු ගුණ ඔක්කොම මම පාලනය කරන්න ඕනේ මට පාලනය විය යුතුයි මම සිල් දැකලා ඉන්නේ මම මේ ඔක්කොම කියලා අයිතිවාසිකම් ඉල්ලන්න හදනවා. ඔය මොනවා කරුවක්වත් ධාතුන්ගේ ගුණවල කිසි කෙනෙකුට වග උත්තර වෙන ගතියක් කිසිම කෙනෙකු විධායක ශක්තියට යට වෙන ගතියක් නැහැ. ඒක තියෙනවා කියලා හිතෙල්ල තමයි මේ දුකක් පවාගෙන තියෙන්නේ. ඒක නැතිව තේරුම් ගන්න ටික ටික ටික ටික මේවා වෙනකොට ඒකට ඇඟිලි නොගහ ඒකට සම්බන්ධ නොදී බලා සිටීමේ හැකියාවට බලානින්න ඉදිල්ල තමයි විපස්සනා කරනවා කියන්නේ. විශේෂ පස්සනාවක් කියලා මේකෙදි පෙන්නේ අපි හැම වෙලාවෙම දකින්නකොට ඇඟිලි ගන්නවා. බැලීම බැලීමම ඇඟිලි ගැහිල්ලක් අපි සාමාන්‍ය ඇස්වාකට වහින දෙයක් තියෙන්නේ. නරක ඇස්වා කියන මිනිස්සේ දෙයක් දිහා බලනකොටමත් ඒක නැතිනාස්තිලා යනවා. අපි ඔක්කොම ඇස්වා තියෙනවා. අපි බැලුවොත් මොකක් හරි දෙයක් විනාශ. ඒ ඒකේ කතා කරන දෙයක් නෑ. මනුස්ස ඇහැ ගැටුණා නම් මොකක් හරි ඒ වස්තුව එතනින්ම කෙරෙනවා. මොකද බලලා නොදකව ඉන්න අපි දන්නේ නෑ. බුදුරජාණන්සේ අපිට කිව්වේ දැක්කා අන්ධෙක් වගේ ඇස්සත්තේ අන්ධෙක් වගේ ඉන්නවා. අපි එහෙම නෑ ඒක ෆොටෝ එකක් ගන්න ලොගෝ කරලා විශ්කේත් ගාගෙන ඊට පස්සේ ඒක ඉවරයි. දැන් ලංකාවේ කීප භාවන මැදයන් කීපයක්ම ටෙලිවිෂන් එකේ පෙන්නනවා. ඒකට කිට්ටු කරන්න බැරිද? මේසෙ ගිහිල්ලා ජෝඩු වශයෙන් හැදෙනවලු ඩොබීල බෝතල් කුඩු කරලා ඒ ටෙලිවිෂන් එකේ වෙන්නකො කිසිම තරකට යන්න කරන්න බැරිද? ඒ තරම් ජනප්‍රිය වෙනවා. තැනට උණයි කියලා කියන්නේ ඊට පස්සේ මනුස්ස වාදයක් කොටද. ඉතින් නොකන්න පුතන් ඔය සාමාන්‍ය කැලේ තියෙනවා. මනුස්ස දැක්කයි කියලා කියන්නේ දැකපු ගමන් ඒකයි අයිති ගන්න. දැන් ඔය පේටන්ට් රෙකෝඩ් කරනවා කියලා රිපෝට් ක්ලේම් කරනවා කියලා මොකද්ද කරන්නේ? මම මේක ඉස්ලාම් හොයාගත්තයි කියලා ඒක පොතේ ලියලා ඒක රොයලිටි තියාගෙන මේක මේ කම්පැනි වෙන මේ දේ වෙන කෙනෙකුට බලන්න බෑ කියලා එයා අයිති පාර ගන්නවා. ඒකනේ අපි රිසර්ච් කරලා කරන්නේ. මේ ලෝකේ සියල්ලම දැක්කා වූ සර්වතන් වහන්සේ කිසි දෙයකට පේටන්ට් එකක් කරලත් නැහැ රෙජිස්ටර් කරලත් නැහැ ඒ පොත් එකකට පොතක් හිමිකම් ලැබෙදින කියලා කියන්නේ නැහැ ත්‍රිපිටකයේ එකම පොතකවත් ඇගලා තියෙනවද බලන්න මේ ඔත් මේක තියෙනයි කියලා මොකක්ද ඒක කියන්නේ රයිට් රිසර්ව්ඩ් නෑ ඒක හොඳම පොත අනිත් මේ තොත් පහේ පළේ පොත් ඔක්කොම ලියලා පොතක්වත් උද්දෘත කරන්න එපා මොන විදිහකට ගන්න එපා මට කියන්නත් ගන්න එපා කියලා ඒ තරම් අයිති නෑ මොනවා දැක්කත් මොනවා අහුණත් ඒක මාදතු දෙයි. මං ඇහුව දෙයි. මම අත ගහව දෙයි කිය ඔක්කොම අල්ලගන්න. එනිසා දැක්ක පමණින් කෙලසෙනවා කියලා හිතාගන්න. ඒ නිසා මේ ඇස්වහ කතාවක් තියෙනවා. ඔක්කොගෙම තියෙනවා. අනිත් සරි ස්වර්ණනා ආනාපාන භාවනාව කරනකොට එක වෙලාවක දැන් මම බලාගෙන ඉන්නකොට ඒක වෙලාවට මම බලන්නේ මගේ ප්‍රතිබිම්බය කියලා. ඒක නහය තියෙන වැටී ඉන්නේ මොකද දැන් මට මනසින් දැනෙන්නේ මම බලන්නේ ප්‍රතිබිම්බය කියලා. ඒක තව අවස්ථාවක නිකන් නහය තියෙන මේ මට්ටම නෙමෙයි ප්‍රෝග්‍රෑම් මට්ටමක ඉඳන් තමයි මම වෙයි ගන්න වගේ කියලා ඒක ඒකේ කරන විදිහේ දැනට මම අනික කටේ ප්‍රශ්නේ ඇහින්නේ ප්‍රශ්න ප්‍රශ්න ඇහිනවා පිටිපස්සට ඇහෙනවා ප්‍රශ්න නැහැ මේ මම හිතේ නිසා ප්‍රශ්න උච්චාරණය කරන එතකොට ඒ ප්‍රශ්න අහපු මාතරත් පුළුවන් ඒක මම ප්‍රශ්න තේරුම් ගන්න හදේවලදී කියලා දැනගන්න මේ ප්‍රශ්න මතුවේ ඥාන බණ සති භාවනාවක් විශේෂයෙන්ම යන පරියන්ක භාවනාවක් කියලා ඒ භාවනා කරන යම් වෙලාවකට තමම තමන් ඉදිරි පිට ඉන්නවා වාගේ නැත්නම් කණ්ණාඩියකින් බලහින්න වගේ තමන්ගේ ප්‍රතිබිම්බේ පේන්න පටන් අර ගන්නවා. ඒ වට ඒ තමන් අර හුස්ම වැඩිච්ච තැන හුස්ම වදින බව හොඳට දැනෙනවා. නමුත් අර දෘෂ්ටි කෝණය මොකද්ද ඉස්සරහ පේනවා වගේ පේනවා. තව සමහර වෙලාවට හැපෙන තැන නාසිකාග්‍රය කියලා ගත්තට ඊට වැඩිය වෙනස් තැනකට ඒක එන්නේ එන්නේ එන්නේ shift වෙන්න පටන් ගන්නවා. උඩට උඩට යන ගතියක් පේන්න තියෙනවා. ඒකේ ප්‍රශ්නේ නගන්නේ මේ අත්දැකීම කියලා මේක භාවනා විකෘතියක්ද එහෙම නැත්නම් මොන යෝගාවචරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන කොහොමද කියලා. ඉතින් මේක මට ඇඟින සාධ විකෘතියක් නෙවෙයි. නමුත් අවබෝධ කරගත යුතු අවස්ථාවක් ඒක හොඳයි කියලාත් මම ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්නේ ඉදිරිපත් කරාට. සර්වඥ වහන්සේගේ දේශනාවක් තියෙනවා අපි ආනාපාන සති භාවනාව කරලා මම ආනාපාන සතිය කියන අරමුණ දැක්කා මම නැත්තම් ආනාපාන සතිය කියන භාවනාව නිපුණ භාවයටපත් වුණා. ඒක රැෂී කරගත්තා කියලා කියන්න නම් ආනාපානයේ තියෙන පැතිකඩ 11ක් දකින්න ඕනේ කියලා. ඒ 11ම දකින්නකම් අපි ආනාපානය කියන එක දැක්කේ නැහැ. අපි කියනවා නම් මණිකක් කපනකොට ඒ මණික කපන්නේ එක එක පැතිකඩ තියෙන බලලා ඒ ඉව තියෙන සමතුලිතතාවයෙන් තමයි මණික වටිනාකම තියෙන්නේ. ඒ නිසා මණිකක් වළන කෙනෙක් බත්ත ඉස්සරහා තියෙන පැතිකඩ බලලා මිල නියම කරන්නේ. එයා ආලෝකයේ අර්ථ විවිධ පැති වලට හරවලා හරවලා හැම පැත්තෙම බලනවා මේ මණිකේ පොඩක් හරි පැලිරක්ක් තියනවාද එහෙම නැත්නම් මේ මණිකේ සම්පූර්ණ මසමද තියෙන්නේ නැත්නම් පැත්තක මැදිගෙන යනවාද කියලා බලන්න කැපිල්ලෙදි කරන්නේ මැරිච්ච වයින් කරලා සමතුලිත කරන එකනේ හැම පැතිකඩක්ම වඩනවා ඒ කාලේදී කිසිම මිලක් තියෙන්න කරන්නේ ගන්න කෙනාට සම්පූර්ණ පැතිකඩ සේරම බලන්න අයිතිකාරය ඇස් බැල්ම පිට බලාගෙන ඉන්නවා. දැන් ගන්න ඉස්සෙල්ලා යාට අයිතියක් තියෙනවා මේක ප්‍රමාණ කරන්නේ. අන්න ඒ වගේ තමයි සර්වඥයන් සඳහන් කරන මේ ආනාපානය කියන එක නිවන් දක්වාම ගෙනියන්න පුළුවන් වටිනාම එකක්ද කියලා බලලා ඒක අදාහ ගන්න තමයි මම මේක මිලදී ගන්නවා. මේක මගේ බුද්ධිල වශයෙන් ගන්නවා කියලා තමයි කාය ජීවිත নিরপেক্ষ ආනාපානය තමයි බාරගන්නේ. ආනාපානයේ පැතිකඩ 11ම දැක්ක දවසේ කියලා. ඒක පැතිකඩ 11 සමහර පැතිකඩ වගේ තමයි ඔය කතා කරන විදිහට මට තේරෙන්නේ. මේ පැතිකඩ 11 මම හිතන අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒක ශාස්ත්‍රීය පැත්තේ හොඳයි කවුරුත් බෞද්ධ භාවිතන දැනගන්න එක. සර්වඥ සඳහන් කරන්නේ ආනාපානෙ තියෙනවා කාලය කියන මානෙ දිගේ ටයිම් ඩයිමන්ෂන් එක දිගේ අතීත අනාගත වර්තමාන කියලා පැතිකඩ තුනක්. දේශය කියන ස්පේස් ඩයිමන්ෂන් එකේ අජත්ත බහිතා කියලා දෙකක් තියෙනවා. ඇතුළත සහ පිටත කියලා. ඊට අමතරව ගොරෝසු අවස්ථාව සහ සියුම් අවස්ථාව කියලා එකක් තියෙනවා. දුර සහ ළඟ අවස්ථාව කියලා එකක් තියෙනවා. ප්‍රිය සහ අප්‍රිය කියලා අවස්ථා දෙකක් තියෙනවා. හීනපනීත දුරේ සම්පතිකේ අජත්ත බහිද්ද ඕලාරික සුකුම. අජ්ජා තීකනාගත පච්චුප්පන්න ඔන්නේ පැස්කඩ 11ක් තියෙනවා. මේ 11න් සාමාන්‍ය තර්ක මනසකට දාලා නැත්නම් පන්ති පාඩමක් සකස් කරන්න අපි සිලබස් එකට දාලා ගත්තොත් බැලුවොත් ඕනම කෙනෙක් තර්කයට තියෙන කල්පනා කර බලන්න අර රේඛී අධ්‍යාපන ක්‍රමයේ හැටියට අතීතනාගත පච්චුප්පන්න කෙනකින් පච්චුප්පන්න එක විතරයි හරියට විදියට බාරගන්නේ අතීතනාගතට යනවා කියන්නේ වැරදිලක් කියලා අපි සාමාන්‍යයෙන් එහෙම හිතන්නේ. අනාගතේ බලනවනම් වර්තමාන වශයෙන් පේනවා. අතීත වශයෙන් අනාගත වශයෙන් කියන මොකක්දෝ පටලවිලක් කියලා හිතනවා. ඒ තුනෙන් දෙකක් වැරදි ලකුණු වෙනවා එකක් හරි ලකුණු දාගන්න. ඕලාරික සුකුම කෙනකින් ගොරෝසු සහ සියුම් කෙනකින් ගොරෝසු වෙලාව අපි සතුටින් බාර ගන්නවා සීන් වුණාට පස්සේ වැරදුනා කියලා හිතනවා. ඒකේ එකක් වැරදි එකක් හරි. අජත්ත බහිදා කියලා ඇතුළෙම Tamanට වැටෙනවා නම් හරි කියලා හිතනවා එළියේ දැක්කොත් වැරදි කියලා හිතනවා. ඒ ප්‍රශ්න ඒ ප්‍රශ්න කොටසක් ඒක වෙනවා. අනිත් එක দূරේ සංතිකය කියන එක ආනාපානයේ සමීපේ නාස්පාග්‍රේම සිද්ධ සමහරට ඊට වෙදී සමීප ස්ථාන උතන සමීප ඈතට යනවා. ආනාපානයේ අපි අපි ඉස්සලා ඉතින් ඇත්ත කරලා නෙවෙයි ඇත්ත කරුවා උලම් වෙන්නේ නැහැ නේ. ගෙස් කරගන්නවා මෙන්න මේ අද්දක වහන්න මෙතන තමයි පේන්නේ කියලා. බලහන් බලහිනකොට සමහරවිට ඒක ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට කියලා මොළේ මැදට යනකම් යන වෙලාවල් තියෙනවා. බාහිරින් බාහිරට ගියාට පස්සේ බොහෝම ඈතට යන වෙලාවල් තියෙනවා. අනිත් වෙලාවට තියෙනවා මේ ප්‍රිය අප්‍රිය කියලා දෙයක්. හීනප්පනීද කියලා. ප්‍රණීත අවස්ථාවේදී අනවන් හොඳට පේනවා සත්‍ය නැතිව ගන්නවා වේදනාව නැතිව ගන්නවා හිතේ නැතිව ගන්නවා අනේ කොච්චර ලොකු දෙයක්ද මම මේ සැලසුම් කරපු විදිහට ආස්වාද ප්‍රසවාස පේනවා ඒකට බොහොම ප්‍රණීත හිතක් පහළ වෙනවා. ආස්වාසේ ආස්වාදයක් බවට පත් වෙනවා. චන්ද්‍ර කතා කරන කියන්නේ beautiful breathing කිය. breath එක ඕම ලස්සන වෙන්න පටන් ගන්නවා. තව සමහරක් වෙනවා ආනාපානෙ පේනවා ඉතින් කල්පනා වෙනවා ඔය ආනාපානෙ පේනවා කියලා ඇති වැඩේ මොකද්ද? ඕකෙන් කාටද හම්බුනේ? මේ පැත්තක දාලා ගිහිල්ලා කර කීයක් හරි හම්බ කර ගන්න ඕනයි මගේ කච්චේ යාළුවෝ මේ ලකියක් හරි හම්බ කරනවා මම මේ බලන්නේ උස්ම දිහා බලන ඉඳන් මොකක් නැති වැඩේ මොකද්ද කියලා අර පෙනුනත් ඕකට සාප කරන වෙලාවක් එනවා ඒකෙත් අපි පෙනිලා ආශා කරන වෙලාව හරි වශයෙන් පෙනිලා හීන වෙන වෙලාවත් වැරදි විදිහෙන් ගත්තාම 11න් 5කට අපි හරි ලකුණු දාන 11න් 6කට වැරදි ලකුණු දානවා. ඒ නිසා ආනාපාන භාවනා කරලා ගුරුවරයෙකුට report කරන වෙලාවට පස් හරියන පහ ආවොත් විතරයි කතා කරන්නේ. වැරදි 6 එනවා මොකක් වෙලාට එනවා. ඒක කතා කරන්නේ නැහැ. ඒතර මේක වැරදිලා මම මොකක් කර හීලේ කඩීලා වෙන්නේ නැතුන වගේ නැත්නම් සමාධිය නැතු වෙන්නේ නැති සමාන්නේ සතිය නැතු වෙන්නේ නැති කියලා ඊපස්සේරම තමා විහිින්න නිග්‍රහ කරලා අන්නේක නොකිරීම සඳහා සර්වචනාසේ දේශනාවේ සඳහන් කරනවා ආනාපානී පැතිලකට 11ක් තියෙනවා 11ම එකකට එකක් අඩු වෙන කමක් නැහැ සමාන තියෙන්නේ 11ම දැක ගන්න ඕනේ මැද හති කියන. දැකපු දවසේ තමයි යාට කර කියන්න පුළුවන් වෙන්නේ මම මගේ අරමුණ තමයි කර්මස්ථානේ මගේ වැඩපළ මම දැක්කයි කියන. ඒක නිසා අර ආනාපාන කරගෙන ඉන්නකොට බාහිරේ පේන්න පටන් ගන්නවා. හුස්ම පිට සිදු වෙනවා වගේ නැත්නම් තමන්ම මේ දකින්න අත්දැකීම නෙවෙයි ඒ පරිබාහිරව පේන්න පටන් ගන්නවා. මේ පේන්න පටන් අර ගන්නකොට සැකයක් පහළ වෙනවා මේ සති සමාධිය දුර්ලභමද? එහෙම නැත්නම් භූත දෝෂයක්ද? එහෙම නැත්නම් වෙන මොකක් හරි මොලේ නරක් පිළිලක්ද කියලා මේ තියෙන දේ බාර ගන්න ලෑස්ති නැත්නම් මේ තියෙන දේ මේ මොකද්ද කියන්නේ? සම්මත දෙයක් බව දන්නේ නැත්නම් අපි මේ භාවනාව වැරදි කියලා අර්ථකථනය කරලා හිතනවා කරලා. ඒකෙන් සමහරවිට මෙතන තියාගත්ත එක ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ඒකෙන් ගත්ත ලකුණ shift වෙන්න පටන් ගන්නවා. එළිය සහ පිටතට යන වෙලාවල. ඒ යන වෙලාවලම සෑහෙන සාධාරණ සැකයක් මතුවෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මම මේ හිතවිල්ලක්ද භාවනාවද වැරදිලාද සත්‍යද කියලා අපේ හිත දෙගිඩියාවටපත් කරනවා විචිකිච්ඡාටපත් කරනවා භාවනා සත්‍ය සමාධිය දෙකම නිග්‍රහ වෙන වෙලාවල් එනවා ඉතින් ඒක ඇත්තටම ගොඩ ගන්න පුළුවන් වෙන්නේ සාකච්ඡාවෙන් නම නැහැ ඒ නිසා ධර්ම සාකච්ඡාවෙන් නැත්නම් සාකච්ඡා අනුග්‍රහිතය කියලා භාවනා කරගෙන යනකොට කමඨහං සුද්ධ කරනවා නැත්නම් මේක සාකච්ඡා කරුනේ නැත්නම් අපි මේ දෙයක් නරකයි කියලා සැකරන්න පටන් ගත්තොත් දිගින් දිගටම දිගින් දිගටම හිතේකට අබ්බැහියට යනවා. ඒ නිසා මේ ඒ වගේ වෙලාවල් වල හොඳට මතක තියාගන්න ඕනේ. කාරණා දෙකකින් මේක විසඳන්න පුළුවන්. එකක් තමයි පටන් ගත්ත තැන ඉඳලා එතෙන්ට එනකන් සති ධාරාව කැඩෙන්නේ නැතුව තිබුණා නම් Tamanට වාසි වැඩි. සැකයක් නෑ මේක හරි කියලා හිතන් දින වාසි වැඩි. මොකද එතෙන් එනකන් කැඩි කැඩි කැඩි කියන සතියක් ආවම හිතෙන පටන් අර ගන්නවා මගේ මේ සතිය දුර්ලභම නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා අතරමැද තියෙනවනේ ගොඩාක් ඉස්තර කරගන්න බැරි කොටස් මේකත් ඉස්තර බැරි කොටස් බැරි ඉස්තර කරන්න බැරි කොටසකට වැටෙනවා ඒ නිසා කියනවා මේ වගේ වෙනකොට බාහම ඉස්තරට යන්න හදන්නේ එතකොට වාඩි වෙච්ච තැන ඉඳලා මේ වගේ විලෝපන වලට එනකම්ම සතිය නූලක් අල්ලන නූල දිගේ ඇදගෙන යනවා වගේ සති ධාරාව දිගට තුනක් තමයි තියෙනවා මෙතෙන් එනකම් මට පාර වැරදිලා නැහැ නික සාමාන්‍ය ගමේ උපමාන කියනවනම් ගාක් ඝන බහල කැලයකට රින්ගන මිනිස්සේ දඩමක් දඩේමක් කතා කරන හො බේතක් වන්නේ එයා දන්නවනම් කැලේ මැදට ගියාට පස්සේ මේ වගේ පාරවල් දෙන තැන් වලට දිසාමාරු කියලා කියන්නේ. දිසාමාරු වෙන තැන් දන්නවනේ මනස කරන්නේ ගමෙන් පිට වෙච්ච තැන ඉඳලා ගහෙන් ගහට කොට කොට යන්නේ. ගියාට පස්සේ මනස ගම් කැලේ මැදට ගියත් අන්තිම කොට කොට යන දැක්කම එයා දන්නවා ගෙදර කරා එන පාර. බල්ල මොකද කරන්නේ කියලා දන්නේ. ඌන්ට වීසා මොකුත් නැ ඕනේ රාජධානියකට යනවා. නංගන මොකද කරකද? ගයෙන් ගන්න උච්ච කරගන්න. මේක බලන්නත් පස්සේ ඌ කවදාවත් පාරවක් කරන්නේ ඌ හරියට මේ පාර දිගට යවුවේ. ඒ නිසා අපි මේ අපි දැනගන්න ඕනේ ඉස්සරහට යන්නේ යන්නේ කැලේ මැද්දාවට. ඉතින් කියන්නේ සිංහලෙන් කියන්නේ දිශා මාරු වෙනවා කියන්නේ. නිසා මම කියන්නේ කැලේ මැදට ගියාට පස්සේ උතුරු දකුණු මොකේවත් කිසි වෙනසක් නැහැ. මොනම දෙයක ලකුණු ගන්න බැහැ. අර හොඳටම ආසන්නේ ගස් පේනවා. උඩ බැලුවත් එක පේනවා. වටේ බැලුවත් එක වෙනවා. කොයි පැත්තද ගම කොයි පැත්තද කැලේ හොයන්න බැහැ. නිසා කරන්න තියෙන්නේ මගේ දිගට සංඥාවල් පිටවගෙන ඉන්නේ එකයි. චිර සංඥා පදර්ථන කියලා කියනවා. ඒ නිසා මේක වෙනකොට හිතන බහන ජීවනෝට යන්න හදන්නේ. ආනපනෙ නොදැක්ක පැතිකඩ පෙන්වන්න හදන්නේ. මෙතෙන්දී විචිකිච්ඡානම් දෙගිඩියාව පැමිණීම මේ සක්කාය දිට්ඨියෙන් කර දෙන්න කිදේ කර දෙන්න සක්කාය දිට්ඨිය හදන්න පුළුවන් තරම් අර පුරුදු ඒ තමන්ගේ බල කඳවුරේම නැතර කරන්න එළියට යනවා දකින්න කැමති නැහැ ඒ නිසා එයාට කරදර නොකර සතියටත් බාධා නොකර මේ වගේ විලෝපනාවත් ඒක බුදුහාමුදුරේ දේශනා කරපු ප්‍රතිකරණ 11 බවක් දැනගෙන ඉදිරියට යන්න නම් එතෙන් නිකන් ධාරාව පවත්වා දෙක තමයි මේ වෙලාවට චේතනා වශයෙන් සම්බන්ධ වෙන්න එපා. මම මෙහෙම කරුම් මෙහෙම කරුම් මොකද කරබන බලාගෙන ඉන්න එතකොට ආයසරයක් අර හිටපු පුරුදු තැනටවත් එන වෙලාවල් එනවා අර වගේ අරුගලේ නූල කඩලා ගියා වගේ ගිහින් ආයේ නූල සම්බන්ධ වෙනා වගේ වෙලාවල් එනවා අන්න ඒ වෙලාවේ දැනගන්න පුළුවන් මේක චින්තාමය කොටසක් නෙවෙයි භාවනාමයමයි ඉතිමාගත සිතලුවක් නෙවෙයි කියලා නැවතත් සාතික කරන්න ඒක සඳහා අවශ්‍ය කරන විශ්වාසය ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ආනපන සති පොතේ දීලාමත් තියෙනවා මේ බලා ඒකට ලෑස්තිලා යන එක තමයි. ඒ ලෑස්ති නැතුව සැක කරන්න දෙන්නේ. සැක කරන්නේ සැක එන බව එනකොටම දන්නවා මේ සැකයක් ආවේ ආව හේතුව නිසා උන් සැක වුණොත් එයා දිනු සැක නැතුව මං හිටියොත් ආයෙත් අනපනෙයි. ඒකෝට මට නිසක වෙන්න පුළුවන් කියලා නොසැලී ඉන්න පුළුවන්. ඒකට තියෙන එකයි සූදානම් ශරීරය. සූදානම් ශරීරය ලෑස්තිලා යනවා කියලා අපි වචනේ තියෙන්නේ. ඉතින් ඒක ඔය දැලිටනල අපි දිස්ත්‍රික්කේ කරන්නේ ප්‍රශ්න කරුවා. එහෙදිත් අපි කියන්නේ ස්කවුට් කැම්ප් එක. ස්කවුට්ස්ලා දෙන පළවෙනිම උපදේශය තමයි සූදානම් සැලසීම. be prepared. මේ ලෝකෙදම අපිට එන අපකරා පැමිණෙන ඕනම ව්‍යසනයක් චිත්තක්ෂණයකට ඉස්සලා ගන්නනම් අපි රජයි. අන්තිම මොහොත වෙනකන් ගන්න නැතිවොත් තමයි ව්‍යසනය අපි යට කරගෙන යන්නේ. ඒ නිසා ඕනම ව්‍යසනයකට කලින් ව්‍යසන වෙන බව දැනගෙන එක්ක සූදානම් සැලසීම කවදාකවත් ව්‍යසනය කියට වෙන්නේ නැහැ. එතන ව්‍යසනයේ මොහොතකට කලින් දන්නවනම් සම්පූර්ණ මේ. අපිට වෙලා තියෙන අපි පමයි වීසනේ උනාට පස්සේ සමහරට ගන්න වීසනක් නැහැ කියලා ඒ ඒකින් තමයි අපි යට වෙන්නේ. ඒ නිසා සූදානම් ශරීරය තියෙනවා නම් ඔය ආමේකේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට ගියාට පස්සේ දෙන්නේ ඉච්චරයි. සාමාන්‍ය ට්‍රේනින් එක දීලා හොඳ ටික තෝරාගෙන හතුර කොයි වෙලාවෙ කොයි තැනින් බුප්රයිද ගන්න ඕන වෙලාවක ලෑස් වෙලා ඉන්න. ස්කවුට්ස්ට ගර්ල් ගයිස්ට මුල්ලක් ඉඳලා විස්තර කරන්නේ හැම වෙලාවෙම සූදානමින් ඉන්නේ. කිසිම වෙලාවක ප්‍රමාදයට වැටෙන්න එපා, නිින්දට වැටෙන්න එපා, අවදියෙන් ඉන්න. අවදියෙන් හිටියොත් ඕනේ වෙන ප්‍රශ්නකට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ වගේ දේවල් වෙනකොට එතෙන්ද ඉස්සරලා සත්‍ය කඩාගෙන තියන්නත් එපා. මෙතන ගියාට පස්සේ අහ මේ මොකද උනේ කියලා වෙන්න තියන්නත් එපා. බලාපොරොත්තු යන්න. යනකොට පැද්දා ඒගොල්ලෝ පැතිකඩ පෙන්නකොට ඔකේ පහකටයි අපි වෙන්නේ හයකටම අපි අකමැති වෙනවා දෙගිඩියා හිත පාල කරන නිසා භාවනාවේ 50කට වැඩිව තියෙන්නේ අසහද. පෙරදිලි. පෙරදිලි. 50ට අඩු ප්‍රදේශයක් තමයි සුකමැත්තෙන් කරලා කරන්න පුළුවන්. ඒ 50 100ම ලබන්න නම් මේ ඉතුරු හයත් වළංගු කරන බවත් සර්වඥ වාසී වගේ තුන්කල් දක්නා සර්වඥ වාසී විසින් අනුමත කරන ලද ක්‍රමයක මේ දෙන්නේ අන්නේ ධාතු හොල්මනක් බවක් දන්නවනම් බයිනසු ඉදිරියට යනවා. හඳයි ඒක මේ ඉතිපත්ති ක්‍රමයේ හැටියට බලනකොට ඒ ප්‍රශ්නෙට මතුවෙච්ච ලක් වෙච්ච වෙන කෙනෙක් ස්වභාවය කියත් ඒ කටට ඒ ප්‍රශ්නයත් දෙයක් වෙනවා උත්තරයක් ලැබෙනවා. එහෙනම් ඉතලක් මට කියන්න හිතුණා. ඇහුන්නේ ප්‍රශ්නේ මුල කෙරලා වර්ණනවා. සංසාර ඉස්සරහට නවත්. ආ හරි අන්න ඒකනේ ඉස්සරහට මේ කෙනෙක් කරන්නේ. එතකොට එතකොට අර ලස්කාව වෙනකක් කරනවා. ඊටසේ ඒකේ මේ ඒක බලාගෙන ඉස්සත් පරිපේක දෙවි නැති දුක දෙකක් සැකන් වෙලා යනවා. ඒක ආලෝකයක් වගේ එන්නත් වගේ ඉස්සත් පස්සේ ඒක මොකද පැහැදිලි ආශ්‍රාසය ආයේ ඒක නියුම් වෙනවා. ඒක සුදුසු නැහැ. ඇත්තටම අපි අපි වෙන්නේ මොකද්ද මේ ඒවා කරනකොට හිත හලාප ගන්න. හිත හලාප ගත්තට පස්සේ මුළු චිත්‍රයේ මුලමඳාක දකින්න බැරි වෙනවා. නැදදී මේක අවුල් කර ගන්නවා, අනා ගන්නවා. අනා ගත්තොත් අපිට අග දකින්න බෑ. දැන් මේක වෙන්න පුළුවන් දෙයක් කියලා ප්‍රතික්‍රියා නොකර සිටීම. unassuming choicelessness කියන්නේ මේ දේවල් භාවනාවේම පැතිකඩ කරවන්නේ කියොත් එයා එහෙම යන්න කියලා පස්සේ අනිත් වැඩිය පැවතින සුදු පැහැදිලිකම තමයි ඇති කරලා දෙන්නේ. කියන්නේ සිද්ධියක මුලමඳාක දැක්කා. සාධකමක් එන්නේ ඉස්සලා දන්නවා. සාධකම ආවට පස්සේ දන්නවා. සාධකම ගියාට පස්සේ දන්නවා. ඒකට මේ සාධකම කිසිම හානියක් අපිට කරලා නැහැ. සාධකම කරලා තියෙන්නේ අපේ සතිය ශක්තිමත් කරලා දීලා විතරයි. ඒ ශක්තිමත් සතියට පේන තියෙන ඒකත් දිය සමාධිමත් අවස්ථාව තමයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේදී අපි කරන්නේ ප්‍රතික්‍රියා කරනවා. මොනවා හරි වෙච්ච ගමන් ඒකට ප්‍රතික්‍රියා කරනවා ප්‍රතිචාරය නෙවෙයි. භාවනාදී අපි පොඩි වෙනසක් කරන ප්‍රතික්‍රියා කරන ප්‍රතිචාරය දක්වන විතරයි කරන්නේ. හොඳක් ආවට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නරකක් ආවට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි නිදාගන්නත් නැහැ. හොඳ ඇලර්ට් එකේ ඉන්නවා. ප්‍රතිචාරය ඉන්නවා. යමක් නොකර මට ඉන්න පෞෂත්වයක් තියෙනවා විතරයි. ඒකේ මම මගේ වචනේ කියනවා මේ වගේ දේවල් වෙනකොට යමක් නොකර සිටීමේ හැකියාව. දැන් අපි බලන්නේ යමක් කිරීමට පණ පැනලා හොනාරි කරන දේ හැකියාවනේ. ඒක මේ ම්ලේච්ඡ ගතියක් කියලා බුදුදහමේ පාවිච්චි කරන අසත්පුරුෂය කියන්නේ. ඒක අසත්පුරුෂ ගතියක්. මොහරි එනකොටම කඩාවැගෙන එක අසත්පුරුෂ ගතියක්. ඒකට පඩා නොකිරීම නොහිතීමට ඇති එකම සතාංශය විතරයි. තීසනෙකුට ඒ දේ වුණාට පස්සේ කඩාපැගෙන ගත්තී ඒක සහජාසින් ඇවිල්ලා තියෙන ඒක වළක්වන්න පාඩකක්. මිනිස්සයාට විතරක් පුළුවන් හැදියාව තුළින්, ඉක්මීම තුළින් කඩාපැගෙන ගත්තී තමයි ස්වභාවය. ඒ කියන්නේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ අපේ තියෙන මේ පරිණාමයෙන් ආපු ගතිය. නමුත් අපි හික්මවා ගත්තොත් අර මහතරිතු වගේ ලෑස්තිලා ගියොත් පණි නැතුව ඉන්න පුළුවන්. පණි නැතුව හිටියොත් ඒ සිද්ධියේ මොළමදාක දක්නවා කියලා මේ කියන්නේ. මේක සතිය පිළිබඳ තව නිර්වචනයක්. විපස්සනා පිළිබඳ තව නිර්වචනයක් තමයි සිද්ධියක මුලමදාක දැකීම. මුලක් දක්ිනවා කලබෙන්නේ, මැදක් දක්ිනවා කලබෙන්නේ, අගක් දක්ිනවා කලබෙන්නේ. එහෙම නැතුව කලබුණොත් මුල් සිද්ධිය කරපු හානියට වැඩි හානියක් අපේ කලබීම තුලින් කරලා අපි සම්පූර්ණ සිද්ධිය වැරදි අර්ථකථනයකට ලක් කරගන්නවා. ඒ වුණාට පස්සේ ඉතින් කෙනෙකුට අවිලක් ගොඩ ගන්න බැරි තත්ත්වයක් වෙනවා. ඒ නිසා පටන් ගන්න වෙලාවේදී ආනබන පටන් ගන්න වෙලාවේදී මේව આવොත් අපිට පටන් ගන්න විදියක් නැහැ. මොකද මේක එන්නේ ආනාපානේ පටන් අරගෙන ගිහිල්ලා සතිය සමාධිය තහවුරු වෙගෙන එනවන වෙලාවක නම් පමණ මතක තියාගන්න මේක දෙඩි කිරීමේ මේ ව්‍යාපාරයක් මෙතන යන්නේ. ලැබිච්ච සතිය දැඩි කිරීමේ ලැබිච්ච සමාධිය දැඩි කිරීමේ එහෙම නැත්නම් මේ කෙලෙහිල්ලක් නෙවෙයි. එහෙම නැත්නම් මේක වැරද්දක් නෙවෙයි. ඒක නැත්නම් මේව මේ කලබල වේ යුක්තක් නෙවෙයි කියන එකයි අරගන්න තියෙන්නේ. ඒක ඒ විදිහට එනේන අභියෝග වලට මුහුණ දීමෙන් තමයි අපි උන්දතාවුරක් ලබා ගන්න. භාවනා ජීවිතයේ සතියේ සමාධියේ එහෙම නැත්නම් ඒක අවාසනාවක් කියලා කියනවා. ඒ කියන්නේ මේ විදිහට යනට අභියෝග නාවොත් ඒක අවාසනාවක් මොකද තේරුමක් නැහැ ඒක කරලා තියෙන මට්ටමෙමයි තියෙන්නේ. කරදර එන්නේ ඒක කියනවා සාමාන්‍යයෙන් දරුවන් නැති අම්මාලා, දරුසොත්තල් පෙන්නාලා, දරුවන් නැති අම්මාලා නිකායින්දි බුම්මාලා. ඒ නිකම් බුම්මගෙන ඉන්නවා කරදර ගන්න ඕනේ. අරකට ගැත්තම දරුවා හම්බෙනවා, දරුවා හම්බුනම කරදර ගන්නවා. ඒක උරු කියලා. බාහනත් ඒක ළමයි හම්බෙන්නේ. හම්බෙන්න උන් කරදර කරනවා. මේ කරදර කරන්නේ අම්මලා ඒක කියන්නේ කරදර කියන්නේ උරතක් කියලා. භවනාදී සම්බෙන හොරවල් තමයි මේ. තාම කෙලස් බවට පත් වෙලා නැහැ අපිට ඕන නම් පත් කරගතේ ඕන වෙලා. ඒකයි ඒක තියෙන්නේ. රාම පත් කරගන්නේ නැහැ. ඒක ප්‍රතික්‍රියා කෙරුවා කියන්නේ පත් කරගෙන ඉවරයි. ප්‍රතික්‍රියා කරපුව ගමන්ම ද්වේෂ අනුසය තමයි වැඩ කරන්නේ. අනුසය වශයෙන් පවතින ද්වේෂයක් නැතුව අපිට යමකට අවුල් ප්‍රතික්‍රියා කරන්න බෑ. ප්‍රතිචාරය කියලා කියන්නේ අප්‍රමාදය සතිය. අනුසේ කෙලෙසයක් වැඩ කරන්නේ ඒ කෙලෙස් අනුසේ වශයෙන් තියෙනවා ඒවා කෙලෙස් අනුසේ තියෙනවා නේද බලන්න එක එකක් ඇවිල්ලා කෙනෙහිලි කරනවා. ඒ කෙනෙහිලි කරනකොට කෙලෙස් අනුසය මතු කරගන්න නැතුව ඉන්න පුළුවන් හික්මීමක් කියලා කියන්නේ. මතු වෙනවා නම් අපි අකමැති උනත් කියනවා මේ සෑම දෙයක්ම කොක්ක වදින්නේ ද්වේෂ අනුසයට. කාම අනුසයට රාග අනුසයට නෙවෙයි. ද්වේෂ අනුසය ආවට පස්සේ ඒක නිකන් මේ ගෝනුස්සගේ ගෝනුස්සගේ පිටපැත්තේ තියෙන දල වගේ වැඩිච්ච ගමන් ගන්න. නැත්තම් පොළඟගේ විස දල වගේ. කිච්චට ආපු ගමන් ගන්න. ඒ තමයි අපේ ද්වේෂ අනුසය නිතරම ඉන්නේ ඇවිසිච්ච පොළඟෙක් වගේ එන දෙයට ගන්න. ඊට පස්සේ තමයි පටලවිල්ල සිදුවෙන්නේ. සුත්‍රයන්න්ද කියන්නේ ගහන්න පුළුවන්කම තියෙද්දි නොගා හිටපන්. ඒක මිනිස්යාට පරිණාමයේ එකම සංදිස්ථානයේ ඉන්න මිනිස්සෙකුට මිනිස්යාට සංදිස්ථාන පමණයි නොකර සිටීමේ ශික්මීම කියන එක ගන්න පුළුවන්. මෙන්න කිසිම තිරසනෙකුට බෑ, යකෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, දෙවියෙකුට බෑ, බ්‍රහ්මයෙකුට බෑ. මේ මෙහෙම පුරුදු කරන කී කට්ටිය කරන හේතිත්. ඒ නිසා මනුස්ස ලෝකෙට කියන්නේ මේ මනුස්ස ලෝකෙට කියන්නේ මේ මොකක්ද හොඳ ලස්සන නමක් කියන්නේ. භද්‍ර කල්පේ. මේ කල්පේ භද්‍ර කල්පේ කියන්නේ හොඳ මොකද මේ දිවි ලෝකෙම කැලලක් කියලා තමයි කියන්නේ. ඒ තරම්ම තාම වටිනා සංදිස්ථානයක අපි ඉන්නේ. අපි මෙතෙක් කල ක්‍රියාත්මක කරලා නැති ගියර් එකක් වගේ තියෙන නැත්නම් දැනෙන කවුරුවක් යමක් වුණාට පස්සේ ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව. අපි ඉවසීමේ ශක්තිය කියලා කියනවා. අෂ්ටලෝක ධර්මයේ කම්පාන වීම කියනවා. ඒ ඔක්කොම ඉන්නේ වගේ පුංචි පුංචි දේවල් ඇවිල්ලා කුප්පන්න හදනවා. අපි අකුප්පා. කුප්ප කියන වචනේ මොකක්ද කියන්නේ? සිංහලෙන්. කුප්පය කියලා කියන්නේ. බණින් භාවිත කරන්නේ වචනේ. ඒක අහක් කුප්පය කියවර මොන්නම දෙයක්වත් නැහැ කීකුත් පළවෙනි වදෙන්ද කිපුණ තීන්දුව ක්‍රියාත්මක කළ ඉවරයි. ඒ කියන්නේ කුප්පෙක් එහෙම ගොස් වුණොත් ඔෆිස් එකක ඉවරයි. අකුප්පා කියලා කියන්නේ ඒක කිව්වර පස්සේ දෙවත කාණ කලකව බලනකොට දැක්කේ කිප්පෙන්ද මොනම දෙයකට පොඩ්ඩක් ඉන්න ආරිය හදාගන්නේ. නඩුව ෆයිල් කරා විතරයි අපි ගෙන්නමු සාක්ෂිකාරය විසඳලා බලමු කියලා එහෙම ඊට කටයුතු කරන. එතකොට තද බලයේ මේ විනිශ්චයට එළඹෙන්නේ නැහැ. තීරණ වලට යන්නේ නැහැ. ඉතින් ඒක ඒක සාමාන්‍යයෙන් අකුප්පගතිය ලෝකයට පේන්නේ නොහොඳ කරනවා. ලෝකයා දකින්නේ බය ආදි කෙනෙක් විදියට. තමක් දැකපුවම වහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒනම් සර්වඥාන්සේ බොහෝම අගෙන් හරකම මගේ හොඳ ගෝලයක් කියලා. මොකද මම කියන්නේ මේ අනුන්ගේ කෙලෙස් තමන්ගේ මල්ලේ දාගෙන ඉල්ල තමයි වෙන්නේ කලබල වෙන්නේ. අර කෙලෙස් බාට පත්ලා නැති එකක් කෙලෙස් බාට පත් කිප්ප වෙන්නේ. ඒක අත මේ ග්ලව් එක දාන්න ඉස්සලා අත දාන්න. ඉන්නේ පොඩ්ඩක් ඉඳලා රබර් ග්ලව් එක දාලා අත දැම්මා නම් ඔය විදිහට යෝක් එක ගත්ත හැකියි. ඒ දීලා තියෙන එක පාවිච්චි කරන්නේ නැතුව අඬෝ තියාන අත පුච්ච ගත්තට පස්සේ ඉතින් බුදුහාමුදුරට දොස් කියනවා, ධර්මයටත් දොස් කියනවා, සංඝයාටත් දොස් කියනවා. ඒ කියන්නේ ඒක මොකද අර කලබල වෙනවා. ඉතින් මේව එනකොට විපස්සනාව කරනවා කියලා කියන්නේ මේක මුලැඳාග දහි. මොකද මේ ලෝකේ සිද්ධි ඕනම සිද්ධියක් ගත්තොත් ඒ චක්ක වශයෙන් නැවත නැවත මතුවීමෙන් තමයි අපිට ඒක අවබෝධ කිරීමේ අධ්‍යයන කිරීමේ ශක්තිය ලැබෙන්නේ. සිද්ධියක් එක සැරේ ඉවර වෙන්නේ නැහැ. ඒක චක්‍ර දුවන්නේ. ඒ චක්‍ර නැවත නැවත අවබෝධ කිරීමෙන් තමයි අපි ඒක යාන්ත්‍රණය දැනගෙන ඊට පස්සේ මතුවෙනකොට ඒක අපේ අපේ අසකට ගන්නවා. අපි එක පාරට එනකොටම පළවෙනි සැරේටම අපි කිපුණොත් අපි දාස භාවයටපත් වෙනවා. වාල් භාවයටපත් වෙනවා. ලෝකයා හිතන්නේ එහෙම කෙපුම් නැත්තම් නෝන්ජල් කියලා එහෙම නැත්තම් බය අඩුයි කියලා ඉතින් අපි කල්පනා කරනවා මේ දාස භාවයේ හොඳ මේ බය අඩුකම හොඳ බය අඩුණක් තමයි අපි බුද්ධ ධර්ම සංකේතන ත්‍රිවිධ රත්නය අදහාගෙන සද්ධාවෙන් යන නිසා බය අඩු වෙච්ච අය කමක් නැහැ. නමුත් අපි පරිසරයට හානියක් කරන්නේ නැහැ. සමන්ට හානි කරගන්නේ නැහැ. සිද්ධියෙන් කැසෙන්නේ. ඒක මම හිතනවා පරිපාලනය සඳහා අත්‍යවශ්‍යම දෙයක්. ගෙදරට මහ දෙන්න දැනගත යුතුයි. සන්තෝෂකන ලොක්ක දැනගත යුතුයි. පන්තියක නම් ගුරුවරයා දැනගත යුතුයි. ඉස්පිතාලේ නම් බෙදා දැනගත යුතුයි. රටකන රජුරෝ දැනගත යුතුයි. කලබල වෙනවනම් කියපෙනවම කිසිම නායකත්වයක් නැහැ. ඒක නිසා අපිට අඩු ගන්න මේ වගේ ආයතන එපා මේ ශරීරයෙන් උනතු කරනකොටවත් වහා කිපෙන ගතිය තමයි දැන් ගන්න ඉන්න තැන මේ නොකිපෙන තැනට යන්න නම් පුංචි පුංචි දේවල් වල මුලැඳාක බලන්න පුරුදු වෙන්න. අගට යනකොට හිත කලඹගෙන කියන්නේ. නැදේ තමයි කැළඹෙන්නේ. නැදේදී අදිස්ථාන කරන දැන් ඒක දකින්න පුළුවන් හැටි දැකලා ඉවරයි. ඕන කැළඹෙන්න පුළුවන් කැළඹීම නැතිකම මම තපසක් කරගන්නවා. යෝග අවශ්‍යකමක් කරගන්නවා. සතියක් කරගන්නවා. මේ යන්නරි. ඒකට වෙන්නේ සිද්ධියෙන් පොඩි ඉඩක් එනවා. getting a distance from the event කියලා කියන පොඩි ඉඩක් එක නිකන් උන්චි පැල ඉඩක් යනවා. දැන් අපි ඉස්සෙල්ලා සිද්ධියයි මම දෙන්න එකට වෙන එකයි වෙන්නේ වට වහ ප්‍රතික්‍රියා කරන්නේ. අන්නර පුංචි පැලවිල තුල තමයි මේ උපේක්ෂාව වැඩෙන්නේ, ඉවසීමේ ශක්තිය වැඩෙන්නේ. ඒ නිසා ගුරුන් භාෂාවෙන් කියන්නේ ඉවසන්නා නිවන් දකි. කන්ති කර්මං තපෝතිතිකා කියලා අපි ඔය ප්‍රතිමෝක්ෂයට කියන්නේ ඔය ගාථාව තමයි ශාන්තියමයි පරම තිතික්ෂාව. පරම සතක ඉවසීමයි ඉවසන්නා සිද්ධිය. පුංචි සිද්ධිය අධ්‍යාපාල මේ මුලමදාග කියලා තේරුම් අරගන්න කෙනාට මූල කර්මස්ථානෙත් අරසා කරදැයි. ඒ අතර මේ හම් වෙන අතුරු අරමුණේ මේ වගමුදු විභාගය දැනගන්න පුළුවන්. ඒකම හිත කැළඹීම නිසා අර්ථකථනයේ දෝෂයක් එන්නේ නැහැ. නිකන් සෙනඟ පිටසක් නතර පිටසක් මැද වතුර පිරිච්චි නැත්තම් තෙල් පිරිච්චි කලයක් කරගෙන හෙල්ලෙන්නේ නැතුව පිරිස නැටුවට ගමන් ඒකෙන් හැස්සිලා හෙල්ලෙන්නේ නැතුව තෙල් කලේ හලා ගන්න නැතුව අරගෙන යන කෙනෙක් වගේ ඒ පිරිස මැදින් ගෙන යාම තමයි අභියෝගය වෙන්නේ යෝගාවචරය. මාර්ග බලවේග කරගන්න තමන් කියලා මම කියන්නේ. ඒක කිසිම ඇත්තටම කෙනෙකුට යොමු වෙච්ච දෙයක් නෙවෙයි ඔය එන්නේ. කිසිම පරමාර්ථයක් ඇති ධර්ම කාටද යොමු කරන එකක් නෙවෙයි ධර්මතාවය. අපි ඒක අහකන්නයි දාගෙන ඔය දාගෙන කියලා කියනවනේ සිංහලේ. ඊට පස්සේ කනවා කනවා කියලා කියනවා. නිසා ඒව අපි නිවන් දැක්කත් උන නතර වෙන්නේ නැහැ. ඒක විතරක් මතක තියාගන්න. අපි නිවන් දැක්කත් අපි උප්පන ගති එකක්වත් නතර වෙන්නේ නැහැ. සර්වඥාන්සේගේ ප්‍රකාශයක් තියෙනවා. මහණි මම කවදාකවත් ලෝකයක් සමග ගැටෙන්නේ නැහැ. නමුත් හැමදාම ලෝකයම ඇත් එක ගැටෙනවා. ඒක වෙන්නේ නැහැ. සර්වඥාන්සේ අසාධාරණ ප්‍රකාශයක් කරනවා. අපි සර්වඥාන්සේ ගැටෙන්නේ තමෝද ලෝකෙ ගැටෙන්නේ. කියන්නේ ලෝකෙ හැටි එහෙමයි. ඒ අපකරා පැමිණුණාට ඒ අපිව හම්බෙන්නේ නැ ගමනක් නෙවෙයි. අපි තමයි එයාට ආත්මයක් දීලා මා කරා පැමිණියයි කියලා දඬුවම් කරලා දඬු අහලා කරදරට අර අසත්ම කොහෙද යන්නේ එකක්. එයාට ওই කිප් නිදර්ශනකදී ඒක භාවක්ෂායක පාවිච්චි කරන නිදර්ශනයක් විදිහට කලබල සෙනෙහගේ එහාට මෙහාට වීදියක අපිට යන්න උනොත් වීදිය දිගේ හරි වීදිය හරහා හරි ඉන්න කිසිම කෙනෙක් අපිට සලකන්නේ නැහැ නේ. මොකද අපි රජ පරපුරේවත් අපිට කාපට් දාලා ස්පෝට් දීලා යන්න හම්බ වෙන්නේ නැත්නම් ඉතින් සෙනග යනවා එයාට මැනදින් අපි මොකද කරන්න ඕනේ අනිත් එක තමයි ඒ සෙනග ඉවර වෙනකන් හිටියොත් දවස් ඉවරනවා සෙනග ඉවර වෙන්නේ නැහැ අපිට මොකද සිද්ධ වෙන්නේ අර සෙනග ඉඳද්දිම අඩියක් තියන්න පුළුවන් ඉඩ තියෙනවා ඒ අඩිය තියෙන එකයි තියෙන්නේ ඒක දිබද්දත් තව අඩියක් තිබ්බයි කොහොම කොහොම යනකොට මිනිස්සු මෙහෙම එනවා ඉස්සරහට අපි මිනිස්සු දැවුවොත් මොකද ඇවිත් තමයි මගේ මුණ හැප්පෙන්න ඉන්නේ කියලා ඌ ආයි තමයි මොකද මගේ හැප්පෙන්න ආවේ කියලා. මොකද මේ මිනිස්සු අපි හම්බෙන්නේ නෙවෙයි ඉඳී. තැනක වැඩිකම නිසා ඌ මේක මුලිච්ච වුණාට ඉතින් වෙන කොහෙද ඔෆිස් එකක් බලන්න ඒ යනවා. අපි මෙහෙට යන්න ආවේ ඒ මිනිස්සු නතර කළා වට ඒ මිනිස්සු කේන්ති ගැසිල්ල කරා. ඊට පස්සෙත් මම ඔය මේ අපේ ඊවල් ගාවින්දලා ගන්නවත් ඒ ගංගාගේ දිගේ යනවා ධම්මිකාන්තුත් එක්ක. ඔස්ට්‍රේලියාවේ මේ ස්තම්භ ආවෘතියක. ඉතින් යනකොට හැන්ද හතරමාට දති මල්ලත් වැඩ ඇසෙන්නේ නසු ගංගවත් වැඩ ඇසෙන්නේ ඔක්කොම එනවා මේක අපි දෙන්න හේට යන. ඉතින් ඔක්කොම ගමේ මිනිස්සුනේ. ඉතින් යනකොට මේ කොහෙද මල්ලි යන්නේ? හරි මේක ඉතින් දැකපුවම ආ මේ අන්තොත් එක මම මේ මේ වහවත ගිහින් යනවා. මගේ දිහා පොඩ්ඩක් බලන්න මොකද මිනිස්සුන්ට කියන්නේ කියලා. ඉතින් මම කොහේ ඔක්කොම ඉතින් ගමේ මිනිස්සු වැඩ ඇරලා යනකම ඔබ බැරිශාවට ඕස්ට්‍රේලියාවට ගියොත් නම් නඩු ආනවා කියන්නේ. පාරයන්ගෙන් ඇයි කියලා අහුවොත් එහෙම උන් නඩු ගන්නවා. කෙනෙකුට hina වෙලා බලුවොත් උ පස්සර ගිහලාදී ඇවිල්ලා අහන සංසමෝට hina වුණා කියලා. මොකද හැම මිනිහම hina වෙන බිස්නස් එකකට. බඩු විකුණනකම් විතරයි hina ආව විකුණනට පස්සේ hina වෙන්නේ. මොකද බඩු බාර දෙන වෙලාවට hina වෙන්නේ. ඉතින් ඒ නිසා උඹ හරියමාරුක වැටේ කිව්වා මේ අපේ වගේ රටකට ආවා. ඒ නිසා මම මේ යනකොට කවදාහක්වත් අනිම විදියට බයින්නේ කවුරුහට මට ආරාධනා කරොත් ඒ මිනිස්සුත් එක්ක පිටිපස්සේ යනවා මිසක් මොකද මේ ගමේ දෙල්ල මේ කරන්නේ කියොත් එහෙම බැරි. භාවනා කරන උඩත් එතන ඔළුව පාත් කරගෙන වේදනාවක් එනවනේ එයාට කරන්න තියෙන දේ කරලා යන්න ආවේ. අධ්‍යයක් ඇහෙනවනේ මේ යන්න ආවේ. කිසිවිලක් එනවනේ යන්න ආවේ මොකද කමුසේ මොකද ආවේ කියලා අහුවොත් ඒකෙන් සම්පූර්ණ අර මනස පටලවාගෙන නඩුවක් දාගෙන ඊට පස්සේ උසාවියේ ළමයි වැඩි. ලේසි නෑ. කියන්නේ සත්‍යයක් එනකොට අපේ කුප්පගෙන තමයි එන්නේ. හැකියාවක් තියෙනවා නම් ඒකට කියන්නේ ඇත්තටම ශබ්ද අපි අපිට කරදර කරන නෙවෙයි අපි ශබ්ද වලට කරදර කරනවා කියලා කියන්නේ. ටෙස්ටිං කියන්නේ sound is not disturbing you you are the one disturbing sounds කියලා. මොකද ඒවා එන්නේ පහු කරගෙන යන්න. අපි මේක අල්ලගත්ත ගමන් අර සම්පූර්ණ වේගයයි අපේ අර කියන මම හරින්නේ නැහැ මේක කියලා ගන්න දැඩි මොළ මොළ තමයි විශාල සංකේතකට ප්‍රත්‍යක්ෂම මේ කොහේ යමින් හිටපු කෙනෙක්ද මොකද මේක පැටලුනේ කියලා සම්පූර්ණම කරනවා ඒක කරන්න නම් අපි ඉස්සෙල්ලා හිත වගේ එක අරමුණකට දාලා පුරුදු කරන්න පුරුදු කරනකොට විවිධ දේවල් එක්ක ගැටෙනවා ඉතින් අපේ හිතේ ප්‍රකෝණ ගත නිසා අපි සමහරක් දේවල් එක ගැටෙනවා නමුත් ඒකකම අපිට තේරෙන එකක් ගැටෙනවා කියන්නේ ගොඩාක් අතහැරෙනවා එනිසා මේ අහුවෙච්ච එකත් අල්ලන්නේ නැතුව ඉන්න පුරුදු වෙනවා. නැත්නම් ඒකත් නිකන්. කොස්කපන් නිසා පොල්තේ දාගෙන පටන් අර ගන්නවා වගේ පොල්තේ දාපුවා තින් අල්ලන් පුරුදු කරනවා. අනේ ධර්මයේ මේ දෙන්නේ ක්‍රියාත්මක වෙනවා. එතකොට වෙන්නේ මූල කර්මස්ථානයේ පිළිබඳ අවබෝධයක් වැඩෙන අතර බාහිරින් මේ අතුරු අමතුරු අනතුරක් අතුරු අරමුණක් ආපුවාම ඇසුරවන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩි පොඩි පොඩි පොඩි අත්දැකීම් එන්න පටන් ගන්නවා.